සතෝ සන්තෝ චේවාසේචනකෝච සුඛෝච විහාරෝ උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ තානසෝ අන්තරධාපේති රූපසමේති පින්වත්නි ආනාපාන සති භාවනාව ඒ භාවනා කර්මස්ථානයේ පිළිබඳව විස්තර කර දීමටයි අද බලාපොරොත්තු වෙන්නේ. ආනාපාන සති සමාධි භාවනාව ඊටාම වටින එකක්. ඒ ගැන ඉදිරියේදී කරුණ විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ බලෙන් දණ්ඩණයෙන්ම නෙවේ. මේ මේ ධර්ම පිරීමෙන් මෙහෙම කටයුතු කිරීමෙන් මේ වගේ ආනිසංස ලැබෙනම කියලා ආනිසංස පෙන්වා දීමෙන්. ඒ නිසා මුලින්ම මේ ආනාපාන සති සමාධි භාවනාව පිළිබඳව ආනිසංස දේශනා කළා බුදුරජාණන් වහන්සේ. මේ පිළිබඳව පැයක පමණ ධර්ම දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා භාවනා කටයුතු වල යෙදিলা තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුඛෝච විහාරෝ uppannuppanne papake akusale dhamme ථානසෝ අන්තරධාපේති ූප සමේති කියලා. මහණෙනි මේ උපදවා ගන්නා ලද වැඩි දියුණු කර ගන්නා ලද ආනාපාන සති සමාධිය මේ මේ විදියට ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආනාපාන සති භාවනා කර්මස්ථානය මෙම බුද්ධ ශාසනයේ තියෙන අංක එකේ ප්‍රධානම භාවනා කර්මස්ථානය. මේ කර්මස්ථානයේ වඩලා සමාධි වශයෙන් පංච අභිඤ්ඤා අෂ්ඨ සමාපatti කියන ඒ සමාධිය පැත්තෙන් ලැබිය යුතු හැම ගුණයක්ම ලබා ගන්නට පුළුවන්. ඊළඟට විදර්ශනාවට බහින්න පුළුවන්. මුලින්ම විදර්ශනාවටලා පසුව සමාධියට බහින්නත් පුළුවන්. මේ විදියට තමන් කැමති කැමති ආකාරයට භාවනා කරන්න පුළුවන්. ඊටාම වටිනා භාවනා කර්මස්ථානයේ තමයි මේ ආනාපාන සති සමාධි භාවනා කර්මස්ථානය. මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතු මහණෙනි උපදවා ගන්නා ලද වැඩි දියුණු කර ගන්නා ලද ආනාපාන සති සමාධිය ඊ타ත්ම ආනිසංසදායකයි මෙතන භාවිත බහුලීකත කියලා පද දෙකක් තියෙනවා භාවිත කරනවා කියන්නේ යමක් උපදවා ගන්නවා. මුලින් මේක සකස් කර ගන්නවා. දැන් නිදර්ශනයක් වශයෙන් ගත්තහම සියදුරු මහත්මයේ ක්‍රිය පදවීමට අවසර පත්‍රයක් ලබා ගන්නවා. නමුත් ඔහු අංග සම්පූර්ණ සියදුරෙක් වුණේ නැහැ. අවුරුදු 5-10ක් නේකාකාර සියපදවල පුරුදු වුණාට පස්සේ අධ්‍යක්ීම් ලැබුණහම තමයි නියම රියදුරෙක් වෙන්නේ. බහුලීකృత වෙනවා. ගුරු භවතෙක් දරුවන්ට ඉගැන්වීමට පුහුණුවක් ලබා ගන්නවා. ඒ පුහුණුව ලැබූ පමණින් නියම ගුරුවරයෙක් වෙන්නේ නැහැ. අවුරුදු 5ක් 10ක් දරුවන්ට ඉගන්වුවාම අත්දැකීම් ඇතුළුව හොඳ දැනුමක් අවබෝධයක් එනවා. අනේ ඒ වගේ තමයි මේ බහුලීකృత වෙනවා කියන්නේ. භාවිත බහුලීකృత. උපදවා ගන්නම ඊළඟට ඒක වැඩි දියුණු කරගන්න. මහණෙනි මේ විදිහට ආනාපාන සති සමාධි භාවනාව උපදවාගෙන වැඩි දියුණු කරන්න. බොහෝ ආනිසංස තියෙනවා. ආනාපාන සති සමාධි කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම අරමුණු කරගෙන ඒ සිහියත් එක්ක පහළ වෙන සමාධි. ඒකට ආනාපාන සති සමාධිය කියනවා. ඉතින් මේ උපදවාගෙන වැඩ ජීවන කරගන්නා ලද ආනාපාන සති සමාධිය සන්තෝෂේව පනීතෝච. ඊටාම ශාන්තයි ඊටාම ප්‍රණීතයි. දැන් අපිට හොඳට දාහ ගතිය තියෙන වෙලාවක සිසිල් සෙවණකට ගියහම මඳ පවන් වදින හිතට කයට ලොකු සැනසීමක් සාන්තියක් ලැබෙනවා. එහෙම නැත්නම් බොහෝ දාහ ගතිය තියෙන වෙලාවකට සිහිල් ජලයක ගිලුණහම හිතට කයට ලොකු සැනසීමක් සාන්තියක් තියෙනවා. ඒ වගේ මේ ආනාපාන සති සමාධිය වඩලා කෙලස් නැමැති දාහගතිය සංසිඳනකොට ඊටාම ශාන්ත බවක් ප්‍රණීත බවක් දැනෙන. ඒ ආනාපාන සති සමාධියේ ශාන්ත බව ප්‍රණීත බව තමයි. ඒක දැනෙන්නේ Tamange හිතේ තිබෙච්ච නොඑක ආකාර කෙලෙස් නැමැති දාහගතිය අඩු වුණාම තමයි. ඊ타ත්ම ශාන්ත බවක්, ඊ타ත්ම ප්‍රණීත බවක් ලැබෙනවා. ඊළඟට අසේචන කෝක. අසේචනක කියන වචනේ අදහස තේරුම අමුතුවෙන් මිශ්‍ර කරන්න ඉහින්න අවශ්‍ය නැහැ කියන එකයි. දැන් සමහර දේවල් සුවඳවත් කිරීමට රසවත් කිරීමට යම් යම් දේ එකතු කරනවා. දැන් ආහාර පාන රසවත් කිරීමට තෙම්පරාදු කරනවා කියලා එකක් කරනවා. වෙනත් දේවල් සුවඳවත් කිරීමට සුවඳ ඉසිනවා. මේ ආනාපාන සති සමාධියට එහෙම අමුතුවෙන් එකතු කරන්න කලවම් කරන්නට අවශ්‍ය නැහැ. දැන් රෝස මලකට සමන් මලකට අපි අමුතුවෙන් සුවඳ කවන්න අවශ්‍ය නැහැ. ඒ සමන් මලේම තියෙනවා සුවඳ. ඒ වගේ මේ ආනාපාන සතියට ඒ සමාධියට අමුතුවෙන් ශාන්ත බවක් ප්‍රණීත බවක් එකතු කරන්නට අවශ්‍ය නැහැ. දැන් තවත් භාවනා තියෙනවා අසුබ භාවනා වගේව ඒවා ආරම්භයේදී ශාන්ත බවක් නැහැ. පිළිකුල් සහගත අරමුණක් අරගෙන තමයි මෙනෙහි කරන්නේ. අර පාරුව රිතක් කනලා නවත්ත ගන්නා වගේ සිහිනුමනින් සිත ඒ අරමුණේ නවත්ත ගන්නවා. ඒක ශාන්ත බවක් ප්‍රණීත බවක් නැහැ. නමුත් වැඩි දියුණු වුණාම නම් ශාන්ත බවක් ප්‍රණීත බවක් තියෙනවා. මේ ආනාපාන සතිය එහෙම නෙවෙයි. ආරම්භ කළ දාපටම්ම ශාන්තයි ප්‍රණීතයි. මුලින් ධම්මත්ම ශාන්තයි ප්‍රණීතයි. ඒකට අමුතුවෙන් ශාන්ත බවක් ප්‍රණීත බවක් එකතු කරන්න මිශ්‍ර කරන්න අවශ්‍ය නැහැ කියන එකයි ඒ පදයෙන් අදහස් කරන්නේ ඊළඟට සුඛෝච විහාරෝ බොහෝම හොඳ සැප විහරණයක් අප්පිතප්පිතක්ඛනේ කායික චේතසික සුඛ පටිලාභාය සංවත්තනත සුඛෝච විහාරෝ කියලා විස්තර කළා කියන භාවනාවට වාඩි වෙන වාඩි වෙන වාරයක් පාසාම සැපය ලැබෙනවා කායික චේතසික හිතට කයට මහ පුදුම සුවයක් පුදුම සැපයක් ලැබෙනවා ඒ නිසා තමයි බොහොම හොඳ සැප විහරණයක් කියලා වදාළේ දැන් භාවනාව ප්‍රගුණ වෙනකොට නැවත නැවතත් වාඩි වෙලා භාවනා කරන්නම තමයි හිතෙන්නේ. මේක ඊ타මත්ම සැප විහරණයක්. භාවනාවට වාඩි වෙලා ඉන්න එක තමයි මහ පුදුම සුවයක් වෙන්නේ. ඒකයි මේ සුඛෝච විහාරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට uppannuppanne ca papake akusale dhamme ථානසෝ අන්තරදාපේති රූපසමේති උපදින උපදින ලාමක අකුසල ධර්මයන් මෙතන ලාමක අකුසල ධර්මයන් කියන්නේ නීවරණාදී ධර්මයන් uppannuppanne avikkhambite avikkhambite කියන මේ යටපත් නූන ක්ලේශ ධර්මයන් කණේනේව අන්තරාධාපේති වික්ඛම්බේ. වහාම ශනේකින් බොහොම ඉක්මනටම මේක සංසිඳවනම අතුරුදහන් කරනවා කියන එක. ඒ විතරක් නෙමෙයි මේ ආනාපාන සති සමාධිය නිබ්බේද භාගයයි. නිබ්බේද භාගය කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් කඳු බිඳ දැමීමට ශක්තිය තියෙනවා කියන තේරුම. මේ නිබ්බේද භාගය සමාධියක් නිසා පිළිවෙලින් ආර්ය මාර්ගයට පැමිණිලා ඒව අභිවර්ධයට පැමිණිලා වැඩි දියුණු වෙලා රාගාදී ක්ලේශ ධර්මයන් සහ මුලින්මත් අතුරුදහන් කරනවා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා තේ කියන තේරුමත් ඒකෙන් ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ මේ ආනිසංස තියනවා මේ ආනාපාන සති සමාධි භාවනාව වැඩිවීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඊළඟට අපි කල්පනාමට ගන්නට ඕන තේරුම් ගන්නට ඕන මේ ආනාපාන සති සමාධි භාවනාව අපි කරන්නේ කොහොමද? ඒක ප්‍රායෝගික වශයෙන් පිළිපදින්නේ කොහොමද කියලා. ඒ ගැන සැකෙමින් විස්තර කර දීමට බලාපොරොත්තු වෙනම ඒ භාවනා කරන යෝගාවචරයා පුරුෂ පක්ෂේ නම් බද්ධ පරියංකයෙන් මාදි වෙන්නට ඕන. කාන්තා පක්ෂය නම් දෙපා පස්සට නමලා අර්ධ බද්ධ පරයන්කේ කියන එකෙන් වාඩි වෙන්නට මේක තමයි ඊටාම හොඳ ක්‍රම යම් යම් ආබාධ නිසා එහෙම වාඩි වෙන්න බැරි අය ඉන්නමනම් එහෙම වාඩි වෙන්න බැහැ කියලා භාවනාව අතහැර දමන්නට හොඳ නැහැ Tamanට පුළුවන් හැටියකින් වාඩි වෙලා භාවනා කරන්න. කුංචි පුටුවක වාඩි වෙලා බංකුවක් උඩ වාඩි වෙලා Tamanට පුළුවන් ආකාරයකින් භාවනා කළාට කමක් භාවනාමට හිත යොමු කරන්න කලින් තුනුරුවන් සිහිපත් කරලා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ මේ භාවනා කර්මස්ථානයේ වඩලා මම ජාති ජරා මරණ ආදී සියලු දුක් වලින් මිදෙන්නට ඕන කියන කල්පනාවෙන් තමයි භාවනාවට යොමු වෙන්නේ. මෙසේ භාවනා කිරීමට හැමදෙනාටම ආරණ්‍ය වලට යන්නට බෑ. අද බොහෝ විට තියෙන ශුන්‍යාගාරය කියන මේ කොටස. තමන්ගේ භාවනාවට බාධා අඩු, සද්ද බද්දා ආදී දේවල් අඩු අන්නේ වගේ ස්ථානයක තමයි මේ භාවනා කිරීම යෝග්‍ය වෙන්නේ. මේ විදිහට භාවනාවට වාඩි වෙලා තුනුරුවන් වන්දනමානන කිරීම ආදී ඊට කෙටියෙන් කරලා මම මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරලා ලෞතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේට උතුම් පූජාවෙන් පූජා කරනවා ජරා මරණ ආදී දුක් වලින් මිදෙන්නට ඕන කියන කල්පනාවෙන් භාවනාව ආරම්භ කරන්නට ඕන. මේ භාවනාව ආරම්භ කරන්නේ මේ විදිහටයි. කොහොමද ආනාපාන සති සමාධිය කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම අරමුණු කොටගෙන පහළ වෙන සමාධියයි කියලා කලින් කියා ඊළඟට අපි සිත යොමු කරන්න ඕන ඒ හුස්ම ගැනීම පිට කිරීම කියන ඒ අරමුණට ආනාපාන සතිය භාවනා කරනකොට ස්වාභාවික වශයෙන් තමන්ට දැනෙන අත් ආකාරයට භාවනාව කළ යුතු බව අවිසුද්ධි මාර්ගය ප්‍රතිසම්බිදා මාර්ගය ආදී නොයෙක් පොත්වල සඳහන් ස්වාභාවික වශයෙන් තමයි මේ භාවනාවට අරමුණ ගන්නට ඕන. කොහොමද වාඩි වෙලා ශරීරය නිස්සද්ද කරලා අවධානය යොමු කරගන්නේ නාසයේ අගට. හුස්ම ගන්නකොට නාසයේ අග හුස්ම පාරක් වදිනවා දැනෙනවා. හුස්ම හෙලනකොටත් නාසයේ අග වැදීගෙන පිට වෙනවා දැනෙනවා. එතකොට හුස්ම ගන්නකොට නාසයේ අග වැදීගෙන ඇතුල් වෙනවා. හුස්ම හෙලනකොට නාසයේ අග වැදීගෙන පිට වෙනවා. මේ හුස්ම පාර වදින තැනට තමයි අවධානය යොමු කරන්නේ. ඒ සුලම් පාරක් වදිනම කියන කල්පනාව ඇති කරගෙන නාසයේ යකට අවධානය යොමු කරලා හුස්ම ගන්නකොට නාසයේ යග වදිනම දැනෙනම ඇතුල් වෙනවා කියලා භාවනා කරනවා. හුස්ම හෙලනකොට නාසයේ යග වදිනවා දැනෙනවා පිට වෙනවා කියලා භාවනා කරනවා. මේ විදිහට අතුල් වෙනවා පිට වෙනවා අතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරමින් තමයි භාවනා කරන්නේ. අපි මේ ආනාපාන සතිය සමාධි වශයෙන් තමයි වඩන්නේ. සමාධි වශයෙන් භාවනාවක් කරනකොට සම්මුතියේ පිහිටලා තමයි ඒක කරන්නට හැම සමාධි භාවනා කර්මස්ථානයක් මෙහෙම සුලම්පාරක් නාසයක වදිනම තියෙන කල්පනාව ඇති කරගෙන නාසය අගට අවධානය යොමු කරගෙන ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හෝ හැපෙනවා හැපෙනවා කියලා හෝ දැනෙනවා දැනෙනවා කියලා හෝ ඒ විදිහට මෙනෙහි කරන්නේ නැහැ. එතකොට විදර්ශනා පැත්තට බර වෙනවා. ඒ නිසා සමාධි භාවනා වඩන ආකාරයට නාසය අගට අවධානය යොමු කරගෙන ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරමින් භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන. මෙහෙම භාවනාව පටන් ගත්තට ආධුනිකයාගේ හිත භාවනා අරමුණේ හරියට පිහිටලා හිටින්නේ නැහැ. හරියට පුරුදු නැති ගොනෙක් කරත්ත බැඳගත්තා වගේ. හුරුදු නැති ගොනා කරත්ත බැන්දහම ඌ පාරෙත් යනවා කාණු වලටත් අදිනවා කටු වකුල් වලටත් අදිනවා හැමතැනම යනවා ආයි පාරෙත් ටිකක් දුර යනවා ඒ වගේ මේ සිත නැමැති ගවයා භාවනාරම නැමැති පාරේ මාර්ගයේ ටිකක් යනවා ඊළඟට බාහිර අරමුණු ඔස්සේත් යනවා ආයෙත් මේ භාවනා අරමුණෙත් සිටිනවා. භාවනාවක් ආරම්භ කළාම මෙන්න මේ ආකාරයට යෝගාවචරයෙන්ට දැනෙනවා. ඒ වගේම උපමා මෙහි පෙන්නලා තියෙනම දෙනගෙන් කිරිබීලා වැඩිච්ච දඩබ්බර වස්සෙක් කෙනෙක්. මේ වස්ස দমনය කර ගැනීමට කැමති කෙනෙක් මුලින්ම ඌව අල්ලලා හිටන් ශක්තිමත් ලණුවකින් ගසක හෝ කණුවක බඳින දෙනගෙන් වෙන් කරනවා මුලින් එහෙම ශක්තිමත් ලණුවකින් බැඳහම ඌට මේ ලණුව කඩාගෙන යන්නට බෑ කඹේ දිග දියන තරම් වටේ කරකැවි කරකැවි ඉන්නවා. මෝ දමණය කරන්නට ඕන නිසා මරණවට පමණක් යම් ප්‍රමාණවත් කළා තමයි ආහාර පාන පැන්න ආදී දෙන්නේ. මෙහෙම ටික දවසක් යනකොට මේ කඹේ කඩාගෙන යන්නත් බෑ කඹේ දිග තියෙන තරම් කරකැවි කරකැවි ඉඳලා අන්තිමට කණුව මුලට වෙලා නිදන. ඒ වගේ මේ ආධුනිකයා භාවනා කරන්න පටන් අරගෙන කරගෙන යනකොට මේ සිත නැමැති ගවයා සිහිය නැමැති රැහෙනින් ආනාපාන සති අරමුණ නැමැති කණුවේ බඳිනවා. මෙහෙම හොඳට සිහිය නැමැති රැහණින් බැඳහම සිහිය කඩාගෙන යන්නත් බෑ. අන්තිමට මොකද වෙන්නේ? මේ සිත නැමැති ගවයා ආනාපාන සති අරමුණ නැමැති මේ කණුමුලට වෙලා නිදනවා එහෙම නැත්නම් තැම්පත් වෙනවා සමාධිමත් වෙනවා කියන එකයි මේ විදිහට මුල් අවධියේදී සෑහෙන අපහසුතාවයකින් ඕන මේ භාවනාරමුණේ හිත පිහිටවලා පුරුදු කරගන්න දැන් අපේ බණ පොත්වල භාවනා පොත්වල හැම තැනම සඳහන් වෙනවා ඒ ආනාපාන සතිය වඩනකොට තමන්ට ස්වාභාවික වශයෙන් දැනෙන භාවනාරමණට අවධානය යොමු කරලා මෙනෙහි කරන්න කියලා. නමුත් මේ විදිය භාවනා කරනකොට ඒ භාවනා යෝගීන්ට යම් යම් ගැටලු ගණනාවක් මතුවෙනවා. දවස් දෙක තුනක් හෝ භාවනා කරනකොට මේ හුස්ම ගැනීම පිට කිරීමේ අරමුණ අඩු මට්ටමට පැමිණෙනවා සියුම් භාවයට පත් වෙනවා ඉතින් නොදන්න යෝගාවචරයා මේ අරමුණ දැන් ලොකුවට ගන්න තමයි මහන්සි එහෙම මහන්සි වීමෙන් හිසේ තද වෙන ගති, කපිය වේදනා තද වෙන ගති, ඒ වාගේම කයේ තදවීම් ගති ආදී මෙන්න මේවා ඇති වෙනවා. ඒක සිදුවෙන්නේ අර සියුම් වූ අරමුණ උත්සාහයෙන් ගන්න ගියාම තමයි. ඔය එක බාධාවක් තමයි. ඊළඟට මේ නිදිබර ගති, උදාසීන ගති, කම්මැලි ගති ඇති වෙනවා. මේ අරමුණ සියුම් වෙලා නිසා හරියට අරමුණ හසු වෙන්නේ නැහැ. ඉතින් නිදිබර ගතිය උදාසීන ගතිය, කම්මැලි ගතිය ආදී දේවල් එන්න පටන් ගන්නවා. ඒකත් භාවනා යෝගියාට යම්කිසි බාධාවක්. සමහර විට මේ උත්සාහයෙන් භාවනාරමුණ ගන්න ගියහම මුළු ශරීරයම ගිනිගත්තාගේ රත් වුණා වාගේ වැටහීම් ඇති වෙන්න පුළුවන්. ඒක සිදු වෙන්නේත් අර සියුම් වූ අරමුණ උත්සාහයෙන් ගන්න ගියහමයි ඒ විදිය බාධාවල් ඇති ඊළඟට සිත නොයෙක් අතේ විසිරෙන්නට පටන් ගන්නවා. අර ඕනකමින් භාවනා අරමුණු ගන්න ගියාම සිත නොයෙක් අතේ විසිරී යන්න පටන් ගන්නවා. ඒකත් බාධාවක්. තවත් ටිකක් භාවනා කරගෙන යනකොට භාවනාව එපා වෙන ගති, ෘත්‍ති කරන්නේ නැති ගති, කලකිරෙන ගති මෙන්න මේ වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට ශරීරයේ එහාට මෙහාට පැද්දෙනවා, ඉස්සරහාට නැමෙනවා, පිටිපස්සට නැනවා, දෙපැත්තට නැමෙනවා. මේ ආදී ශරීරයේ චලනයන් මෙන්න මේවා ඇති වෙන්නට පටන් ගන්නවා. භාවනාව පිළිබඳ තිබිච්ච කැමැත්ත එහෙමත් දැන් අඩු වෙලා ගිහින් මෙතන ප්‍රධාන කාරණයක් උනේ මේ භාවනා අරමුණ හරියට හසු වෙන්නේ නැති බීමයි අරමුණ ඊටාම සියුම් බවට පත් වෙනවා එහෙම සියුම් බවට පත් වුනහම ඕනෑකමින් භාවනාරමුණ ගන්න වෙහෙස වෙනකොට මේ කියන ලද නොඑක ආකාර උපද්දව බාධක භාවනා යෝගියාට ඇති වෙනවා. ඒ නිසා ආනාපාන සතිය භාවනා කරන යෝගාවචරයන්ට මේකට පුංචි වෙනසක් කළා භාවනා කරන්නට පුළුවන්. මදක් වමනාවෙන් හුස්ම ගන්නවා පිට කරනවා. යන්තම් ඩිංගක් වමනාවෙන් හුස්ම ගැනීම පිට කිරීම කලහම බොහෝ විට මේ අරමුණ ප්‍රකට වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තව කටයුත්තක් කරන්න පුළුවන් ඇස් දෙක පියලා ශරීරයේ නිස්සද්ද කලහම Tamanට දැනෙනවා මේ හුස්ම යනවා එනවා. හැපෙන්නේ කොහෙද යන්නේ එන්නේ කොහෙද ඒව ගැන හොයන්න ඕනේ ඒ අවස්ථාවට. මේ හුස්ම ගැනීමේ පිටකිරීමේ ක්‍රියාව හොඳට හිතින් බලාගෙන ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හිතන් භාවනා මානසිකාරයේ පවත්න්නට පුළුවන්. මේ විදිය කරනකොට අර කලින් ඇති වෙනවයි කියලා කියා දුන්න බාධක බොහෝ දුරට අඩු වෙලා යනවා. ඩිංගක් වමනාවෙන් හුස්ම අරගෙන භාවනා කිරීම එහෙම නැත්නම් හුස්ම ගැනීම පිට කිරීම කියන මේ ක්‍රියාවට අවධානය යොමු කළා මෙනෙහි කිරීම. මේ ආනාපාන සතිය භාවනාවේ හතරේව කොටස් හතරක් තියෙනවා. සෝලසාකාර ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ හතරේව හතරෙන් තුන්වෙනි හතරේවට කියන්නේ චතුස්කය කියලා. දෙවෙනි චතුස්කය, තුන්වෙනි චතුස්කය කියන මේවා සමාධි වඩාගත්ත ධාන උපදවාගත්ත යෝගාවචරයන් සඳහා දේශනා කළේව හැටියට සඳහන් වෙනවා. හතරවෙනි එක විදර්ශනා වශයෙන් දේශනා කළා කියලා තියෙනවා. මේ ආනාපාන සති සමාධියේ වැඩිම වැඩ කොටසක් තියෙන්නේ ප්‍රථම චතුස්කය කියන මුල්ම හතරේ. ඒ නිසා ආධුනිකව හැම දෙනෙක්ම වාගේ මේ මුල්ම හතර තමයි භාවනාවට යොදාගන්න. කොහොමද දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමේති පජානා දේගං වා පස්සසන්තෝ දේගං පස්සසාමේති පජානා දිගට හුස්ම ගන්නකොට දිගට හුස්ම ගන්නවා කියලා දැනගන්න. දිගට හුස්ම පිට කරනකොට දිගට හුස්ම පිට කරනවා කියලා දැනගන්න. ඊළඟට තියෙන්නේ රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමේති පජානාති කියලා. සෙටියට හුස්ම ගන්නකොට සෙටියට හුස්ම ගන්නම කියලා දැනගන්න. සෙටියට හුස්ම පිට කරනකොට කෙටියට හුස්ම පිට කරනවා කියලා දැනගන්නවා. මේ හුස්ම ගැනීම පිට කිරීමේ එම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස වල මේ දිග කෙටි බවක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. මේ දිග කෙටි බව පෙන්වලා තියෙන්නේ හුස්ම ගැනීම පිට කිරීමේ කාලය වශයෙන්. දැන් වැඩි වෙලාවක් පවතින හුස්ම මාලය දිගේ වාක්‍යයට. කෙටි වේලාවක් පවතින හුස්ම මාලය රස්ස කෙටිව හැටියටත් සඳහන් කරනවා. මේ දීඝ රස්ස දෙකම එකටම මාගේ තමයි යන්නේ භාවනා මානසිකාරයේ පවත්නකොට. දලමසෙන් ඔය දීර්ඝ ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් කරන්න තත්පර දෙකක පමණ කාලයක් ගත වෙනවා. ඒක දිග කාලයක්. හස්ස කෙටි යට හුස්ම ගන්න පිට කරන්න පුළුවන් තත්පරයකට දෙතුන් පාර. මේ විදිහට මේ කාලය අනුව තමයි මේක දිග කැටි මනින්නේ. එහෙම දිගකැටි වශයෙන් මෙහෙම දේශනා කරලා තිබුණට මෙතනත් මේ අමුතුවෙන් ක්‍රියාකාරීත්වයක් එහෙම නෙවෙයි. අමුතුවෙන් ඕනෑකමෙන් හුස්ම ගන්නවා පිට කරනවත් නෙවෙයි. නිකන් ඉන්න අවස්ථාවට හුස්ම යන්න එන්න ඉඩ වාගේ හුස්ම යන්න එන්න ඉඩ ඇරලා හිටන් තමන් පැත්තක වගේ ඉඳගෙන මේ හුස්ම යන්නේ නැහැටි ඒවා සිහිනුවණින් යුක්තව බලාගෙන මෙනෙහි කරනවා. ඒ විදිහට කිරීමක් තමයි මේ දේශනාවේ තියෙන්නේ. දීගං අස්සසන්ත දීගං අස්සසාමීති පජානාති. මේ පජානාති කියලා පදයක් තියෙනවා. අජානාත කියන්නේ නුවණින් දැනගන්නවා කියන තේරුම. සිහි නුවණින් යුතුව මේ දිගට හුස්ම යනකොට දැනගන්නවා. දිගට හුස්ම පිට කරනකොට ඒකත් දැනගන්නවා. කෙටියට හුස්ම ගන්නකොටත් ඒකත් දැනගන්නවා. කෙටියට හුස්ම පිට කරනකොටත් ඒකත් දැනගන්නවා. මේ විදිහට නුවණින් දැන ගැනීම මිසක් මෙතන 아무තු ක්‍රියාකාරීත්වයක් නෙවේ. තමන් අහක තියෙන දෙයක් දිහා බලා ඉන්න වාගේ මේ හුස්ම යාම ඒමට අවධානය යොමු කරලා ඒක වෙන හැටි තේරුම් අරගනිමින් සිහිය පිහිටවාගෙන ඉන්නේ. ඒක දැනගන්නවා. නමුත් මේ හුස්ම ගැන 아무තු ක්‍රියාකාරීත්වයක් 아무තු වෙහෙස මහන්සි වීමක් මොනවත් නැහැ. මේ ස්වාභාවික වශයෙන් කෙරෙන හුස්ම යාම ඊම මේ විදිහට වෙනම කියලා සිහිය පිහිටවාගෙන සිහිනුවණින් යුක්තව ඒක තේරුම් ගන්න. අන්න ඒක තමයි පජානාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මෙතන අර මුල් චතුස්කයෙන් කොටස් දෙකක් තියෙනවා. දීඝං මා අස්සසන්තෝ දීඝං අස්සසාමේති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමේති පජානාති. අනික රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජාන මේ දිග කෙටි වශයෙන් මෙතන කාණ්ඩ දෙකක් තියෙනවා කොටස් දෙකක් තියෙනවා මේ දෙකම එකට වගේම තමයි යන්නේ දීර්ඝ වශයෙන් දැනගන්නම කෙටි වශයෙන් දැනගන්න දැන් කලින් මතක් කළ හැටියට මේ භාවනාව ආරම්භ කළහම ඒ ආධුනිකයාගේ හිත මේ භාවනා අරමුණේ පිහිටා සිටින්නේ නැහැ. වහාම වෙනත් අරමුණකට යනවා. අපි ඒකට හිත දුවනවා කියලා ව්‍යවහාර කරනවා. හිතේ දිවීමක් නැහැ. නමුත් දුවනවා වගේ දැනෙනවා. මේ භාවනා අරමුණ අතහැරලා වෙනත් අරමුණකට යන අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරවන රූප ශබ්දාදී අරමුණු අල්ලාගෙන රස විඳලා තමයි මේ හිතට පුරුදු වෙලා කියන්නේ. ඒ පුරුද්දට අනුව මේ ආනාපාන සති අරමුණ හුස්ම ගැනීම පිට කිරීමේ අරමුණ අතහැර දමලා වෙනත් අරමුණක් රස විඳින්න තමයි මේ හිත සූදානම්. එතකොට දැනෙනවා අදුණේකයාට තමන්ගේ හිත දුවන්නවා වෙනත් අරමුණ වලට යනවා. මේ හිත දුවන එක නවත්වා ගැනීමට අපි 아무තු වෑයමක් කරන්න අවශ්‍ය නැහැ. හිත දෙව්වනම් නැවත අරගන්නත. අරගෙන මේ හුස්ම වදින අරමුණේ පිහිටවන්නත. විදර්ශනා භාවනා කරනකොට නම් තමන්ට දැනෙන දැනෙන හැම අරමුණක්ම අනිත්‍ය ආදි වශයෙන් මෙනෙහි කරයි. ඒ විදර්ශනා භාවනාවේ ස්වභාවය. මේක සමාධි භාවනාව. ඒ සමාධි භාවනාවේදී ඒ අරමුණු මෙනෙහි කරන්නේ නැහැ. ඒව නොසලකා හරිනවා. ගණනකට ගන්නෙ නැහැ. එහෙම නොසලකා හරීමෙන් සිත නැවතත් තමන්ගේ භාවනාරමුණේ පිහිටෝවි. එහෙම අරමුණේ පිහිටුවාට ඒ දිගට හිටින්නේ නැහැ. ආයික්මනට හිත වෙනත් අරමුණකට පැනගනවා. මෙන්න මේ විදිය ස්වභාවයක් මේ ආනාපාන සති භාවනාව ආරම්භ කළ ආධුනිකයන්ට සිදු වෙනවා. ඒ අවස්ථාවලදී ඒ ගැන කලකිරෙන්නවත් වෙනවත් මොනවා හරි කටයුතු කරන්නටවත් අවශ්‍ය නැහැ. හිත දෙව්වනම් බලෙන් ඇදලා වගේ අරගෙන නැවතත් මේ හුස්ම වදින තැන නාසය අගට තියාගෙන ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නැවතත් හිත පැනලා ගියා නම් ආයෙ අල්ලාගෙන නාසය යකට අවධානය යොමු කරලා හිටන් මෙනෙහි කර. එහෙම නැවත නැවතත් භාවනා අරමුණේ පිහිටවනකොට මේ හිත ටිකෙන් ටික මේ භාවනා අරමුණට හුරු වෙනවා. අර හිතේ දුවන කාල සීමාව දුවන වාර ගාන ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙන්නට පටන් ගන්නවා. මේ විදිහට මේ හිත දුවනකොට නැවත නැවතත් ඒක අල්ලාගෙන තමන්ගේ භාවනා අරමුණේ පිහිට වීම තමයි කරන්නට තියෙන්නේ. ඊළඟට භාවනා කරගෙන යනකොට මේ ආධුනිකයන්ට දවස් දෙකක් තුනක් භාවනා කරනකොට භාවනාවට ඇරිලා ඒ භාවනා අරමුණේ වෙනස්කම් දකින්න ලැබෙන්න පුළුවන්. ඒ කොහොමද? සමහර විට නා වම්නාස්පුඩුවෙන් හුස්ම ගන්නම දකුණු නාස්පුඩුවෙන් පිට කරනවා. සමහර විට දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඇතුල් වෙනම වම් නාස්පුඩුවෙන් හුස්ම පිට වෙනවා. මේ වගේ වෙනස්කම් දකින්නට ලැබෙනවා. ඒ වගේ වෙනස්කමක් දකින්න ලැබුණහම Taman කලබල වෙන්නේ නැහැ. ඒ Tamanට දැනෙන ආකාරයකින් මෙනෙහි කරනවා. තවත් සමහර විට හුස්ම ගන්නකොට වැඩියෙන් දැනෙනම පිට කරනකොට අඩුවෙන් දැනෙනවා. සමහර විට හුස්ම පිට කරනකොට වැඩියෙන් දැනෙනම ගන්නකොට අඩුවෙන් දැනෙනවා. මේ වගේ වෙනස්කම් හිතින්නට පුළුවන්. ඒ වෙලාවටත් ඒවට කිසිදු කලබලයක් වෙන්නේ නැහැ. තමන්ට දැනෙන ආකාරයට ඒවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරගෙන යන්නට ඕන. මෙනෙහි කිරීමට අමාරු අවස්ථාවක් ආවනම් ඒක ඩිංගක් නවත්තලා අරහං ආදී බුදුගුණයක් මෙනෙහි කර කර ඉන්නවා ටිකක් වෙලා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ ආදී මේ ගුණ නවයෙන් තමන් කැමති තමන් ප්‍රිය කරන බුදුගණයක් අල්ලාගෙන ටිකක් මෙනෙහි කර කර ඉන්න. එහෙම ඉඳලා නැවතත් මේ භාවනා අරමුණට අවධානය යොමු කරලා බලනවා. Tamanට දැනෙනවා නම් මෙනෙහි කරනවා. අර කලින් කියා දුන්නු හැටියට ඩිංගක් වමනාවෙන් හුස්ම අරගන්නවා. එතකොටත් අරමුණ වැටහෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඇද්දක පියලා ශරීරය නිස්සද්ද කළාම තමන්ට දැනෙනවා මේ හුස්ම යාමයේම තියෙන ක්‍රියාව. අන්නේ හුස්ම යන්නේන එකට අවධානය යොමු කළා. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මේ ආකාරයට භාවනා මානසිකාරයේ පවත්වගෙන යන්නට. මෙහෙම කරගෙන යනකොට අර මුලදී නොයෙක් අතේ දුවලා පැනලා ගිය හිත ටිකෙන් ටික ටිකෙන් ටික මේ අරමුණේ පුරුදු වෙන්න පටන් ගන්නවා අරමුණට නැමෙන්න පටන් ගන්නවා එහෙම පුරුදු වෙනකොට ටිකෙන් ටික අර හිත පිට දුවන ගතිය ඒව ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා මේ විදිහට තමයි භාවනාම ඩිංගෙන් ඩිංග මේ අභිවෘද්ධිය කරා යන්න. එහෙම නැතු ඒක පාරටම භාවනාමක අභිවෘද්ධියක් ලබන්නට බෑ. උපදේශ ලබා ගනිමින් දවස් 3-4ක් භාවනා කරනකොට මේ භාවනා කර්මස්ථානයේ පිළිබඳව භාවනා කරන ආකාරයේ පිළිබඳව හොඳ දැනුමක් ඇති වෙනම ඒ වගේම මේ හිතේ කලබල වෙන ගති, දුවන ගතිය බොහෝ දුරට ටිකෙන් ටික අඩු වෙන්නට පටන් ගන්නවා. ඊළඟට වාඩි වෙලා ඉඳීම නිසා ධනිස්සල තුනටි ආදී තැන්වල ප්‍රදුම් කැක්කුම් මතුවෙන්න පටන් ගන්නවා. අධික දුක් වේදනා රිදුම් කැක්කුම් එනමනම් ඒ රිදුම් කැක්කුම් පිට භාවනා කිරීමෙන් මේ ආනාපාන සති අරමුණ අල්ලගන්න අපහසු වෙනවා. මොකද දුක්ඛ වේදනා කියන්නේ රිදුම් කැක්කුම් කියන්නේ ගොරෝසු අරමුණ. ආනාපාන සති අරමුණ කියන්නේ සියුම් එකක්. ඉතින් මේ සියුම් එක අතහැරලා ගොරෝසු වේදනාදී ධර්ම වලට සිත යනවා. ඉතින් ඒ වෙලාවට කොහොම හරි ඒවා සමනය කරගන්නට ආරම්භෙදි පුරුදු වෙන තුරු ඉරියව්ව ඩිංගක් මාරු කරගෙන හරි ඒව මග හරව ගන්නට ඕන. ඉරියව්ව මාරු කිරීම එතරම් හොඳ නැහැ. නමුත් ආරම්භයේදී වෙන කරන්න දෙයක් නැහැ. එහෙම වරින් වර මාරු කරමින් හෝ භාවනාව කරගෙන යනකොට භාවනාව පුරුදු වෙනකොට මාරු නොකරම භාවනා කරන්න Tamanට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ආරම්භයේදී එහෙම කළාට කමක් නැහැ. මේ විදියට භාවනා කරගෙන යනකොට මේ භාවනා ආරමුණ ටිකෙන් ටික අඩු මට්ටමටපත් වෙන්න සියොම් වෙන්න තුනී වෙන්න පටන් ගන්නවා. ඒ ගැන ඉදිරියේදී විස්තර කරලා දෙනවා. හොඳ සිහි කල්පනාවෙන් යුතුව භාවනාම එහෙම වාඩි වෙලා කරන්නට ශරීරයේ නිශ්ශබ්දව තියෙන අවස්ථාවට කොහොම හිටියත් මේ ආනාපාන සති භාවනාම කළාට කමක් පුටුවක වාඩි වුණා නම් බංකුවක වාඩි වුණා නම් ඇඳක හාන්සි වුණා නම් හාන්සි පුටුවක හාන්සි වුණා නම් මේ හැම අවස්ථාවකදීම තමන් කරන ආකාරයට භාවනාව කළාට වැරද්දක්. නින්දට යනකොට නිදිරියව්වේ ඉඳගෙනත් මේ තමන් කරගෙන යන භාවනාව එහෙම කළාට කමක් නැහැ. වාඩි වෙලා භාවනා කරනකොට ඒ විදිහට ආනාපාන සතියට මේ හුස්ම ගන්න පිට කරන එකට අවධානය යොමු කළා තමන්ගේ භාවනා මානසිකාරයේ පවත්වන්නට. ඊළඟට නැගිටලා අමාරු වුණාම නැගිටලා ටිකක් වෙලා සක්මන් භාවනා කරන්න. එතකොට නැවත වාරයක් වාඩි වෙන්න කය සකස් වෙනවා. අත් දෙක පාත හෙලලා එකට බැඳගෙන වටපිට බලන්නේ නැතුව ඉදිරියට ගමන් කරගෙන යනවා. කොහොමද? බුදු ගුණයක් මෙනෙහි කරනවා. අරහං කියලා හෝ සම්මා සම්බුද්ධෝ කියලා හෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා හෝ තමන් කැමති බුදු ගුණයක් මෙනෙහි කර කර සක්මන් කරන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රියේ මඩමින් මම වෛර නැති වෙම්මා සියලු සත්වයෝම වෛර නැති වෙත්වා කියලා එහෙම මෛත්‍රී වඩමින් සක්මන් භාවනා කරන්නට පුළුවන් මේ කයේ පිළිකුල මෙනෙහි කරමින් කේසා ලෝමා නඛා දන්ත ආදී හැටියට ඒවා මෙනෙහි කරමින් සක්මන් භාවනා කරන්න පුළුවන් ඊළඟට ජීවිතං අනියතං මරණං නියතං කියලා මේ ජීවිතයේ අනිත්‍යතාවය මරණය සිහි කරමින් භාවනා මානසිකාරයේ පවත්වන්නට පුළුවන් සක්මන් භාවනාව. ඔය සතර කමඨහන අතිරේක භාවනා කර්මස්ථාන වශයෙන් උපකාරක භාවනා කර්මස්ථාන වශයෙන් ඒවා වඩන්න කියලා කියනවා. එතකොට ශරීරය නිස්සද්ද වෙලා පවතින අවස්ථාවට ආනාපාන සති සමාධි අරමුණේ හිත පිහිටවා ගන්නවා. යණේනකොට සක්මන් කරනකොට දවසේ ඉරියව් පවත්වනකොට බුදු ගුණයක් මෙනෙහි කරනවා මෛත්‍රිය මරණය පිළිකුල කියන මේ හතරෙන් තමන් කැමති එකක් මෙනෙහි කරමින් දවසේ වාඩි වීම නැගිටීම් ආදී සියලු ඉරියව් පවත්වනවා එහෙම කරනකොට මේ හිතට අරමුණක් තියෙන නිසා ක්‍රමයෙන් හිත තැම්පත් වෙන්න සමාධිමත් වෙන්නට පටන් ගන්නවා මේක තමයි මුල්ම කොටස් දෙක දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමේති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමේති පජානාති කියන මෙතන පියවර දෙකක් තියෙනවා. මේ මුල් චතුස්කයේ කොටස් හතරයි ඔය දීගං වා අස්සසන්තෝ පස්සසන්තෝ කියලා එක කොටසයි රස්සංමා අස්සසන්තෝ පස්සසන්තෝ කියලා එක කොටසක්. එතකොට කොටස් දෙකක් මෙතන තියෙනවා. ඊළඟට මේ දීඝරස්ස වශයෙන් භාවනා කිරීමෙන් තමන්ගේ භාවනාව ඉදිරියට යන බව අභිවෘද්ධිය කරා යන බව සඳහන් වෙනවා. කොහොමද මේ දීඝරස්ස වශයෙන් භාවනා කරනකොට ඒ භාවනාව පිළිබඳව භාවනා අරමුණ පිළිබඳව ඡන්දය කියන එක ඇති වෙනවා. ඡන්දය කියන්නේ මේක කරන්නට ඕනෑ කියන ඌමනාව කැමැත්ත කුසල ඡන්දය කියලා එකට කියන්නේ. වෙනත් බාහිර දේවල් වලට ඇති වෙන කැමැත්ත මේ තණ්හා නිස්සෘතේක ඒකට කියන්නේ තණ්හා ඡන්දය කියලා. මේ තණ්හා ඡන්දය නෙමෙයි මෙතන. කුසල ඡන්දය කියන එක. මේ භාවනා කිරීමට භාවනාව ඉදිරියට ගෙන යාමට තමන්ගේ හිතේ ඇති උවමනාව උනන්දුව කැමැත්ත දැන් මුලදී මේ කැමැත්ත ඇති වුණේ නැහැ මොකද මේ භාවනා යෝගියාට නොයෙක් උපද්දරව තිබුණා. නොයෙක් ආකාර උපද්දර වෙනවා. ආධුනිකයෙක් භාවනාව ආරම්භ කළා කරන්න ගියහම උදාසීන කම්මේනම, කම්මැලි කම්මේනම, කලකිරෙන ගතියනම, භාවනාව එපා වෙන ගතිය යන ඇති වෙනම ඒ වගේම ඇඟේ පතේ රුදාකයක් වුන් හිත දුවන gati ඇඟ රිදෙන්න මාගේ ඇඟ රත් වෙන්න මාගේ මේ මේ විදිහට භාවනාවට නොයෙක් උපද්දර වෙනවා ඉතින් මෙහෙම ටිකක් භාවනා කරගෙන යනකොට ගුරු උපදේශ සහිතව මේ භාවනාවට කැමැත්ත ඡන්දය කියන එක ඇති වෙනවා ඒ ඡන්දය ඇති වෙනවා කියන්නේ භාවනාවේ යම්කිසි පොඩි අභිවෘද්ධියක් අර භාවනාව රුචි කරන්නේ නැති ගති, එපාමෙන ගති ඒවා නැති වෙලා නීවරණ ධර්මයන් කියන ඒවා යම්කිසි ප්‍රමාණයකට ටිකක් මර්ධනය වෙලා මේ භාවනා පැත්තට කුසල පැත්තට හැරිච්ච අවස්ථාව. දීග වශයෙන් රස්ස වශයෙන් මෙහෙම භාවනා කරගෙන යනකොට ඒ භාවනාවට ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්තත් ඇතුව භාවනා කරගෙන යනකොට භාවනා ආරමණ ඊතා සියුම් වෙනවා. ටිකෙන් ටික සියුම් වෙනවා. ඩිංගෙන් ඩිංග ඩිංගෙන් ඩිංග සියුම්තාවයටපත් වෙනවා. ඊළඟට මේ ඡන්දය ඇතුව භාවනාව කරගෙන යනකොට ප්‍රමෝදය කියන එක පහළ වෙනවා. ප්‍රමෝදය කියන්නේ හිතේ ඇති වෙන ලාභාල සතුට. ඒ ලාභාල සතුට ඇති වෙනවා. මේම සතුටත් ඇති වෙමින් භාවනා කරනකොට ඇඟේ පත්තේ සැහැල්ලු ගති ඇඟට පතට සුවදායක ගති ඇති වෙනම හිතේ කලබල ගති අරවා මේම අඩු වෙලා ගිහිල්ලා චිත්තං නිවත්තති කියලා තියෙන්නේ මේ භාවනා ආරමණයෙන් හිත අයින් වුණා වාගේ වෙනවා. හිත අයින් වෙනවා කියන්නේ භාවනා ආරමණයෙන් හිත අහකට ගියා වාගේ. ඈතට ගියා වාගේ ගතියක් ඇති වෙනවා. එහෙම ඇති වෙලා හිතන් ක්‍රමයෙන් හිත උපේක්ෂාව පැත්තට බර වෙනවා. මේ දීඝ රස්ස වශයෙන් මෙනෙහි කිරීමෙන් ඇති වෙන අභිවෘද්ධිය තමයි. අර ඝණ්ඨාරේට මුලින්ම ගැහුවාම ලොකු ගොරෝසු හඬක් ඇහෙනම ඒකට කන් දීගෙන ඉන්නකොට ඒ අනුරාවය හිමින් හිමින් හිමින් හිමින් අඩු වෙලා යනවා. ඒ කන් දීගෙන හිටපු නිසා ඒ සියුම් හඬ පවා හිතට හසු වෙනව අල්ලා ගන්න පුළුවන්. ඒ වගේ දැන් මුලදී ගොරෝසුවට ලැබිච්ච මේ භාවනා අරමුණු ටිකෙන් ටික සියුම් වුණාට අර මුලදී හොඳ සිහි කල්පනාව පවත්වාගත්ත නිසා සියුම් වුණත් අරමුණ වැටෙනවා. යාන්තම් වගේ ඇතුව නැතුව වගේ වැටෙනවා. සමහර විට මහන නූලක් තරමට ඊතා සියුම්ම ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙනකොට තමයි මේ ඡන්දය කියන එක ඇති වෙන්නේ. හිත දුවන ගති සෑහෙන ප්‍රමාණයට අඩු වෙලා භාවනාව පිළිබඳව කැමැත්ත ඡන්දය ඇති වෙනවා. ඡන්දය ඇති වෙනකොට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය පහළ වෙනකොට සිතෙන් භාවනා ආරම්භණයෙන් හිත අයින් වුණාම සිතන් නිවත්තට කියන්නේ ඒකයි. මේ අහකින් තියෙන මාගේ මේ ආනාපාන සති ආරමුණ වෙන් වෙනවා. උපේක්ෂාවේ පිහිටෙනවා. මේ විදියට ಗುಣ ලැබෙනවා. මේ පළවෙනි දෙවෙනි කොටස් දෙක ඊළඟට තුන්වෙනි එක සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති ඒක තේරම මුළු ආස්වාද ප්‍රාස්වාසම දැනගනිමින් ආස්වාස කරන්නෙමෙයි හික්මනවා ප්‍රාස්වාස කරන්නෙමෙයි හික්මනවා උඩින් කියන ලද ඒවෑ තිබුණේ පජානාති කියලා මෙතන කියන්නේ හික්ඛති කියලා හික්මෙනවා කියලා. ඒක තේරම අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවේ හික්මෙනවා. ඒ ආනාපාන සති සමාධියේ භාවනා කරන යෝගාවචරයාගේ යම් කිසි සංවරයක් තියෙනවා නම් ඒක තමයි අධිශීල ශික්ෂාව. එහෙම භාවනා කරගෙන යනකොට හිතේ යම්කිසි තැම්පත් ගතියක් ඇති වෙනවා නම් ඒක අධිචිත්ත ශික්ෂාව. ඊළඟට භාවනා කරගෙන යනකොට යම්කිසි දැනුමක් අවබෝධයක් ඇති වෙනවා නම් ඒක අධි ප්‍රඥා ශික්ෂාව. මේ විදියට ආනාපාන සතිය වඩනකොට අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවම ක්‍රමයෙන් වඩෙන්නට පටන් ගන්නවා. අරමුණේ මුල මැද අග දැනගැනීමෙන් භාවනා කරනවා කියලත් අපේ අටුවාවල සඳහන් වෙනවා ඇතම් තැනක ඇතම් තැනක සඳහන් වෙනම මේ නාසයෙන් ඇතුළට හිත යවලා මේ ආශ්වාස ප්‍රාශ්වාස ඔස්සේ පපුව උදරේ දිහාට යවුවොත් සිත විසිරෙන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා මේක ඊටාම කල්පනාවෙන් කළ යුතු එකක්. මේකට පුංචි උපමාවක් කියනවා. දීර්ඝ විස්තර කරන්න කාලයක් නැහැ වඩු කාර්මිකයෙක් පුංචි කඳක් බිම දාලා කපනවා. සියතෙන් අත්‍යයෙන් කපනවා. කපනකොට මේ වඩු කාර්මිකයාගේ අවධානය තියෙන්නේ කඳේ වැදිලා තැපෙන කියද්දැති ගැන පමණයි. නමුත් අනිත්‍යද්දැති ගැනත් නොදන්නව නෙමෙයි. ඒකයි මේ උපමාව. ඒ වගේ අර බිම දමාපු කඳ වගේ තමයි ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ නාසිකාග්‍රය සියක් ගති වගේ තමයි හුස්ම ගැනීම පිට කිරීම කියන මේ ක්‍රියා. නාසය යකට අවධානය යොමු කරගෙන භාවනා මනසිකාරයේ පවත්වනකොට අනික් එහාට මෙහාට යන හුස්ම ගැන වුණත් නොදන්නම නෙවි. අර බඩු කාර්මිකයා හඳේ වැදිලා කැපෙන කියද්දත් ගැන පමණක් අවධානය යොමු කරගෙන කටයුතු කළත් එහාට මෙහාට යන කියද්දති ගැන ඔහු නොදන්නම නෙවේ. ඒ වගේ නාසයකට අවධානය යොමු කරගෙන සිටිනකොට පපුව දිහාට උගර දිහාට උදරයේ දිහාට ආස්වාස ප්‍රාස් ගියාට ඒවට අවධානය යොමු නොකලත් ඒවත් නොදන්නවනේ ඒ මුල මැද අග දැනගන්නවා කියන්නේ මෙන්න මේ ආකාරයට හිත තබාගෙන ඉන්නේ නාසිකාග්‍රයේ නමුත් එහාට මෙහාට යන අරමුණු පිළිබඳව ආස්වාද ප්‍රාස්වාද අරමුණු පිළිබඳවත් නොදන්නව නෙමේ කියන තේරුම. මේ විදිහට මදහත් සිතින් යුක්තව නාසිකාග්‍රයේ අවධානය යොමු කරගෙන භාවනා කරනකොට එහාට මෙහාට යන ආස්වාද ප්‍රාස්වාදත් નિરાයාසයෙන්ම වැටෙන්නට පටන් ගන්නවා. ඊළඟට හතරවෙනි කොටස පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති මේ ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳවමින් තමන් අමුතුවෙන් කරනව නෙමේ සංසිඳෙනවා මේ සංසිඳවමින් ආස්වාද කරන්නේ මේ ප්‍රාස්වාද කරන්නේ මේ කියලා ශීල සමාධි ප්‍රඥා වශයෙන් හික්මෙනවා. අර කලින් කියා දුන්නු හැටියට ඝණ්ඨාරයට ගැව්වාම මුලින් කොරෝසු හඬක් ඇහෙනම ටිකෙන් ටික ඒකේ අනුරාමය ක්‍රමයෙන් අහෝසි වෙලා යනවා. අර ගොරෝසු හඬට කන් දීගෙන හිටපු නිසා සියොම් මඬ වුණත් දැනෙනවා. ඒ වගේ මුලදී ආස්වාද ප්‍රාස්වාස ගොරෝසුයි ඒ ගොරෝසු ආස්වාද ප්‍රාස්වාස මෙනෙහි කළ පුරුදු වෙලා තියෙන නිසා සියුම් භාවයට ගියත් ඒවත් Tamanට අල්ලාගෙන මෙනෙහි කරන්න පුළුවන් මෙතෙන්දී අර මුලදී වගේ මෙනෙහි කිරීමක් නෙමේ සිහිය පිහිටවාගෙන සිටීම. ඒ භාවනා අරමුණේ සිහිය පිහිටවා ගන්න. මේක වෙන හැටි බලා ඉන්න මගේ කරනවා. එහෙම කරනකොට සිත තැම්පත් වෙනවා. තමා නොදැනුවත්වම අර ඊටාම සියුම් වූ අරමුණ අල්ලාගෙන හිත පවතිනවා. Tamanට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට හිත කොහෙවත් දුවන්නේ පණින්නේ කලබල වෙන්නේ නැහැ. ඇඟට බතට ඊටාමත්ම සුවදායකයි. කයේ සැහැල්ලු ගති, හිතේ කයේ බර අඩු ගති, සැහැල්ලු ගති මේ ආදී දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. මේ භාවනාවේ යම්කිසි ප්‍රමාණයකට අභිවෘද්ධියට පැමිණි අවස්ථාව. ඊළඟට තවදුරටත් මේ භාවනා කරගෙන යනකොට මේ පස්සම්බයං කාය සංඛාරං කියන හතරවෙනි කොටසේදී භාවනා කරන යෝගාවචරයාට කලින් තිබුණාට වැඩිය වෙනස්කම් දැනෙන්නට පටන් ගන්නවා. හිතේ කයේ සංසිඳීම, සැහැල්ලු ගතිය, සුඛදායක ගතිය, අමුතු ලෝකයකට පැමුණා වාගේ මෙහෙම භාවනා කරනකොට ඇස් දෙක පියාගෙන භාවනා කරනකොට යම් යම් ආලෝක ධාරා වැනි දේවල් ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඒවට කියන්නේ ආනාපාන සති නිමිත්ත කියලා. සූර්යාලෝකය, චන්ද්‍රාලෝකය, තරුවාලෝකය, ඒ වගේම තවත් නෙළුම් මල් වගේ, මකුළු දල් වගේ නොයෙක් විවිධාකාර දේවල් වතුර මලක් වගේ නිලාපත් වෙන්න වගේ එම විශාල ප්‍රමාණයක් තියෙන විවිධාකාර අරමුණු වැටෙන්නට පටන් ගන්නවා. ඒවට කියනවා නිමිත්ත කියලා. ඒ අනුව තවදුරටත් භාවනා කිරීමෙන් හිත හොඳට තැම්පත් වෙනවා. ඊටාම හොඳින් තැම්පත් වෙනවා. මුලින්ම උපචාර සමාධිය කියන එකෙන් තැම්පත් වෙනවා. උපචාර සමාධිය කියන එකෙන් තැම්පත් වුණාමත් ඒ නීවරණ ධර්මයන් යටපත් වෙලා යනවා. ඊළඟට ගුරුපදේශ සහිතව තවදුරටත් භාවනා කරනකොට තමයි මේ ආනාපාන සති අරමුණ නිසා භාවනාව නිසා හිතේ අර්පණා සමාධිය කියන එක පහළ වෙන්නේ. අර්පණා සමාධිය කියන්නේ ධානයක් පහළ වෙන එක. විතරක විචාර ප්‍රීති ඒකාග්‍රතා කියන ඒ අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ධානයේ පහළ කරගන්නට පුළුවන්. මේ විදිහට මොළේ ඉඳලා ක්‍රමානුකූල භාවනා කිරීමෙන් ආනාපාන සති සමාධි භාවනාවෙන් මුලින්ම උපචාර සමාධියත් ඊළඟට අර්පණා සමාධිය කියන එක ලබන්නට පුළුවන්. තවත් තමන් කැමතිනම් වැඩි දියුණු කරන්න දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලබන්නත් පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ විදර්ශනාව ඒ සමාධියේ පිහිටලා ඊළඟට පංච පාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් භාවනා මනසිකාරය පැවැත්වීමෙන් විදර්ශනාවට බැහැලා ඒ විදර්ශනා ඥාන දියුණු කරගෙන ඒ සප්තවිසුද්ධි සම්පූර්ණ කරලා හිටන් සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන්කම ඇති වෙනවා මේ විදිහට ඊ타මත්ම ආනිසංසදායක භාවනා කර්මස්ථානයක් තමයි මේ ආනාපාන සති භාවනා කර්මස්ථානය. දැන් ඉතින් කාල වේලාව ගත වුණා. මේ පිළිබඳව කියා දිය යුතු කරුණු තව රාශියක් තියෙනවා. මේ සුළු කාලයක් තුළ ඒවා විස්තර කර දෙන්නට බෑ භාවනා යෝගීන්ට අවශ්‍ය වෙන කරුණු ටිකක් දල වශයෙන් කියලා දුන්න ඒවා හිතට අරගෙන මේ සමාධි භාවනා කරලා හිතන් කවුරුත් ඒවා දියුණු කර ගැනීමට මහන්සි ගන්නට ඕන. ඒ අනුව කටයුතු කරලා සමාධි විදර්ශනා භාවනා මාර්ගයේ ගමන් කරලා හිත ඉක්මනින් ශාන්ත අමා මහ නිවන් දකින්නට විදිය වඩන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා වූ සියලු කුසල ඵලයෙන් හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු ආශනාව වේවා කියන පැතුම තබා ගන්නවා